තිස් දෙආකාරයකට බෙදාවලන භාවනාවේදී මනස අඩංගු වී නැත. කොටස් 32 එකතුව ක්‍රියා කරන මනස ඇතුළත් නොවුයේ ඇයිද? සත්‍යයා මේසපුටු වගේ නොවන. බෙදා වෙන් කළ විට ක්‍රියාත්මක වන ස්වභාවය පහදා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ කියන්නේ ඒ කොටස් පවා සත්‍යයක් නොවන දේවල් වෙන් කිරීමෙන් කියන එකයින් පෙන්වන්නේ. මේ මෙතන තියෙන්නේ ද්වත්විසාකාර භාවනාව කායානුපස්සනාවට අයිති. කායානුපස්සනාවට අයිති වෙන කොටස තමයි කොටස් 32කින් වෙන් කරලා දුන්නේ. වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ වැඩි වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන දෙකයි මනස සමග සම්බන්ධව විග්‍රහ කරන්න තියෙන්නේ. ඒක තියෙන්නේ වේදනානුපස්සනාවටයි චිත්තානුපස්සනාවටයි. එතකොට මනස මේකට සම්බන්ධ නැති මේ කායානුපස්සනාවටයි තියෙන්නේ. කායානුපස්සනාවෙන් සිද්ධ කරන්නේ ඒකීයව පෙන්වන මායා දර්ශනයන් මුලාවක් බව තේරුම් කරලා දෙන සමූහයන්ගේ ක්‍රියාකාරීත්වය පෙන්වා දෙන දහම් විග්‍රහය. සත්‍යයේ පුද්ගලයෙක් හැටියට මේ එහෙම ඒකීය සත්‍යයෙන් ඉන්නවා කියන හැවටලා තියෙන මානසිකත්වය දුරු කර දෙන්න. අවශ්‍ය කරන කායික ක්‍රියාකාරීත්වය වෙන සමූහයන්ගේ ස්වභාවය හරියට දකින්න එකයි කායානුපස්සනාව. අන්න ඒ නිසා තමයි කායානුපස්සනාව කාය ජීනික අලඟුනේ සතර සතිපට්ඨානය එහෙකට. සතර සතිපට්ඨානයම වැඩෙන්න ඕනේ නිවන අවබෝධ කරගන්න. එහෙනම් මේ ටික බලනකොට මොකද වෙන්නේ? අනේ දැන් ඔහුට මනසේ වෙනසක් වෙනවා. දැන් ඒක විග්‍රහ කරන්නේ වේදනානුපස්සනාවයි. ඉස්සර නම් ලස්සන කෙනෙක් දැක්කහම ප්‍රියමනාපයක් ඇති වෙනවා. කැත කෙනෙක් දැක්කහම අප්‍රියමනාපයක් ඇති වෙනවා. ඒතොර කාගේ හිතක්, ද්වේෂ හිතක් හටගන්න හේතු වෙනවා. දැන් මේ මූලික භාවනාව කියලා කායයන්ගේ ස්වභාවය දකින්නට මේක මායාවක් කියලා වැටහෙන්න පටන් ගත්තට පස්සේ පෙර තිබුණ මානසිකත්වය වෙනස් වෙනවා. ඉස්සෙල්ලා තිබුණ විදිහට රූපයක් මනවලන රූපයක් දැක්කහම දැන් ඒ වගේ හිත බැඳෙන්නේ නැතුව යනවා. අනේ චිත්තානුපස්සනාවේ හිත ගැන වෙන්න සරාග චිත්තං වා සරාග චිත්තං චේති පජානාති විතරාග චිත්තං වා විතරාග චිත්තං චේති පජානාති. දැන් මේ දෙකෙන් දැනගන්න. මේ වගේ රූපයක් දකින්නකොට ඉස්සෙල්ලා මට සරාග හිතක් ඇති වුණා. දැන් මට විතරාග හිතක් නැති වෙන්නේ. රාගෙන් තොරයි ඉන්නේ. හට ගන්න හිත. ඒ රූපේ දැක්කහම ඉස්සර වාගේ තරායික හැඟීමක් ඇති වෙන්නේ නැහැ. අන්න හිතගෙන විමර්ශනය කරතත්. ඒතර සැප වේදනාවක් හැටියට ගත් අරමුණ එනකොට. දැන් මට ඒක සැපයි කියලා ගන්න දෙයක් නැහැනේ. අසාරත්වයක් තුළ මොනවද සැප කියලා ගන්න තියෙන්නේ? අන්න ප්‍රඥාව වැඩනකොට වේදනාව දකින්න. සැප වේදනාව කියලා ගන්නෙ මොනවද? දෘෂ්ටියකින් සැප වේදනාව ගොඩනගා ගන්න නැහැ. කරලා තියෙන්නේ ඒක. මොන වේදනාවද? කායික සැප වේදනා තියෙනවා මානසික සැප වේදනා තියෙනවා. දැන් මෙතන බින්දල යන්නේ මානසික සැපයි කියලා ගත්ත දෘෂ්ටිය. මානසික වශයෙන් සැප වින්දේ වටිනා වස්තුවක් තියෙනවා කියන අවිද්‍යාවෙන් නිගමනය කරලා ඒක හරි වටිනවා කියන දෘෂ්ටියකින් ආස්වාදීට ගෝචර කරන්න පුළුවන් වටිනා දෙයක් කියන දෘෂ්ටියෙන් ඒ මනවඩන රූපේ දකිනකොට ඒ දෘෂ්ටියත් එක්ක නැගෙන ස්පර්ශයෙන් තමයි රසපත්‍ය වේදනා කියන එකෙන් ඉච්ඡායි ක්‍රියයි කියන අරමුණක් දෘෂ්ටියෙන් හදාගෙන අවිද්‍යාවෙන් ගොඩනගාගෙන ඒක සැප සැපතක් වින්දා. දැන් උට එක සැප වේදනාව. වස්තුවේ නෙමෙයි මේක තිබුණේ. එක්කෙනෙකු බුද්ධිලාගේ දෘෂ්ටියත් එක්කලා. සමහරවල් සමහර වේදනාවක් ඇති වෙන්න හේතු වෙනවා. අනිෂ්ඨ අප්‍රිය අරමුණක් දකින්නකොට. දකින්නකොටම මේ වෙනස එනවා. දැන් මේක දැනගන්න හොඳ පහසු ලේසි ක්‍රමයක් තමයි වස්තුව හසුව නෙමෙයි මේ වේදනාව එන්නේ කියන එක දැනගන්න. සමහර ගෙවල් වල නැන්දට ලේලි පෙන්වන්න බෑ ලේලිට නැන්ද පෙන්වන්න බෑ මෙන්න මේ විදිහ ප්‍රශ්නයක් ඇති වෙනවා. මේක ලෝක සම්මත කතාවක් එකක් තියෙනවා නැන්දලේලි වාගේ කියලා. මේක නැත්නම් 105ක්වත් ඉන්නවද දන්නේ නැහැ නැති අය. 195කට මේ ප්‍රශ්නේ වතුවේ. ස්වාමි පුරුෂයා භාර්යාව දකිනවා. භාර්යාව නැමැති ජනිතීගේ ස්වභාවයමයි අරමුණුනේ රූප ස්වභාවයේ ස්වාමියා. ස්වාමි පුරුෂයාට ඒක අරමුණු වෙනකොට. ඉෂ්ට ප්‍රිය අරමුණක් ආගිර මේ ස්වාමි පුරුෂයාත් නිගමනය කරගන්නවා. ඔහුට සැප වේදනාවක් එනවා. අරමුණ ස්පර්ශ කරලා සැපාකාරී. ඒ අරමුණ එනකොටම දැක්කහම හිත සන්තෝෂ වෙනවා, චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. මේ වගේ භාවයාව මෙයා මට හරි හොඳයි, මාව පිනවනවා, මෙහෙමයි කියලා ඉතින් ඒක ආකාරයෙන් අදහස ඇති කරගෙන ඒ අදහස ඇති කරනවා. ඒ භාර්යාවම අම්මා දකිනවා. දෙකින් විතරක්. හැදිලා තියෙන හැටි. මට නම් ඇහැට පෙන්වන්න බෑ. ඔක යන පේනද උඩ පැන පැන යන හැටි. යකෝ මිනිහා ගෙදෙට්ට නිකන් ඉඳ වෙයි දුකි. දැන් දැවි දැවි බලන්නේ ප්‍රසන්න ස්ත්‍රියදී. අර ඉක්‍රියමයි දැකේ දෙන්නා. එක්කෙනෙකුට දුක් ස්පර්ශයක් ආවා. අනිත් අපේ ස්පර්ශයක් වුණා. ඒකෙන් අනිත් අපේ වේදනාවක් ආවා. ස්වාමියාට ඊට ප්‍රිය ස්පර්ශයක් වුණා. එයාට ඊට ප්‍රිය මානසික වේදනාවක් මෙන්න වේදනානුපස්සනාවේදී සිද්ධ කරගන්නේ මෙන්න මේ වගේ අපි යම්කිසි අරමුණක් දැකලා ඇලෙනවා නම් අන්නේ ඇලෙන්න ඇලෙන්නේ මොකටද? යම්කිසි අරමුණක් දැකලා ගැටෙනවා නම් ගැටෙන්නේ මොකක් නිසාද? අපි තාම ලෝකේ රූපස්කන්ධයන්ගේ ස්වභාවයන්ගේ යථාර්ථය දැකලා නැහැ. ඒ නිසා ඇලෙනවා ගැටෙනවා. හැප වේදනා දුක් වේදනා වතු කර ගන්න. මෙන්න මේ විදිහට දකිනවා. ඉතින් ඒතකොට අන්න ඒවා දකින්නේ මනසේ ස්වභාවය දකින්නේ වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා තුලින්. ධම්මානුපස්සනා තුලින් විශේෂයෙන් මතු කරන්නේ ප්‍රඥාව. වේදනානුපස්සනා, චිත්තානුපස්සනා දෙකෙන් ඇති කරන්නේ සමාධියට හේතු වෙන ඇලීම් ගැටීම් දෙක දුරු කරන මානසිකත්වයේ උදා කරන්නේ. ඒතර මනස ගැන දකින්නේ ඒ දෙකේ. ප්‍රඥාව ගැන දකින්නේ ධම්මානුපස්සනාවේ. ධම්මානුපස්සනාවේ ඉස්සෙල්ලා දැක්කා වගේ. කාමච්ඡන්ද ව්‍යාපාද එන හැටි තීන මිද්ද උද්දච්ච කුකුට විදිකිච්ඡා මුලවන් නිසාද ගොඩ නැගින්නේ. ඇයි ඒකට හේතුව? ඒතර ඒ පංච නීවර ධර්මයන් නිසා ඇතිවෙනා වූ මානසිකත්වයේ තිබෙන අවුල අඩුපාඩු. ඒතර ඒ වගේ මේ ගොඩ නැගෙන්න හේතු වෙනා වූ අවිද්‍යාවේ ස්වභාවය අන්න ධර්ම වශයෙන් දකින්න. ධම්මානුපස්සනාව. ඒ අවිද්‍යාව දුරු කරලා ඒක යථාර්ථය දැක්කම අවිද්‍යාව දුරු වුණාම ඒකෙ මිදෙන හැටි, නිවන දකින්න හැටි ධම්මානුපස්සනාවෙන් දකින්න. ඒකද මාර්ගය වන ආර්යචාරික මාර්ගයේ මේකයි කියලා ධම්මානුපස්සනාවෙන් දකින්න. මේ විදිහට ධම්මානුපස්සනාවෙන් දකින්නේ ඒකයි. මේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ කායානුපස්සනාවටයි කියන පෙන්වන්නේ හිත පිළිවන් සම්බන්ධයක් ඒ සිද්ද එකට නැහැ. මොකද හේතුව හිත නාම කොටසයි ගත රූප කොටසයි. ලෝකේ රූපයන්ගේ ස්වභාවයේ යථාර්ථය මුලාවටපත් වෙලා තියෙන එක නැති කරගන්නයි කායानुපස්සනාව තියෙන්නේ. මේ එකට හිත සම්බන්ධ වෙන මනස සම්බන්ධ වෙන පිළ හේතුව ඒකයි. මේ ඇඳපුටු වගේ දේවල් මේස පුටු වගේ නොවන බෙදා වෙන් කළ යුතුයි. දැන් මේසයක් පුටුවක් ආදී වශයෙන් යම්කිසි භාණ්ඩයක් තියෙනවා නම් අපි එතෙන්දිත් අරගන්නේ අර ආත්ම දෘෂ්ටියෙමයි. මේසය කියලා එකක් තියෙනවා කියන දෘෂ්ටියෙන් ගන්න. ඉතින් හොඳ මේස හොයනවා. එක එක විදිහේ ලස්සන මේස හොයනවා. පුටු හොයනවා. එක එක හැරතල පුටු හදනවා. පුටුව කියන එකක් පිළිබඳව සංඥාව අරගෙන. ඒ සංඥාවේ වටිනාකම් නොවටිනාකම් නිගමනය කරනවා. ඒ අනුව ඇලීම් ගැටීම් දෙකකුත් හදාගන්න. දැන් මේ පුටුව කියලා කියන්නේ මේකෙන් ගන්න තියෙන්නේ මොකද්ද? මේ කැලරිය ගලවලා අයින් කළාට පස්සේ කොහොමද ලස්සන පිටිච්ච පුටුව. එහෙනම් ලස්සන පුටුව කියන එකක් ලෝකේ හැදිලා තිබුණේ නැහැ. ඒක මායාවක් වශයෙන් ගොඩ නැගුණා කැලිය එකතු කරපුවා. කැලිය වෙන් කළොත් එහෙම එකක් හිතන නැහැ. ඒ ආකාරයෙන් දකිනකොට ඒකත් මායාවක් නේද මේ ලස්සන තියෙන ලෝකය කියලා පේනවා. තමා සහ අනුන් බල නැහැ. ඉති අජ්ජත්තං වා කායේ කායන පසි විහෙරති කියන්නේ සමාගයේ කොටස් 31 බලනකොට. බහිද්ධා වා කායේ කායන පසි විහෙරති කියන්නේ බාහිර ලෝකේ තියෙන අදපොටු කොට්ට මෙත්ත ආදී වන්නා වූ බාහිර දේවල් ඉතින් පටන්ගෙන සියලුම බාහිර දේවල්. ඒ විදිහට බලන්න පුළුවන් වෙනවා. ලෝක හත්යාගේ හිත බැඳෙන කොටස් දෙකක් තමයි මම කියන එකේ කොටසක් බැඳෙනවා මගේ කියන එකේ කොටසක් බැඳෙනවා. ওই දෙපැත්තෙම චන්දරාගය දුරු කරගත්තාම නිවන් දකින්න. ඒ නිසා තමයි මම කියන එකට අයිති ශරීරය. ඒ ටිකේ යථාර්ථය දකින්නකොට මම කියන එකේ තිබුණ යම් දෘෂ්ටියක් තිබුණා ඒක අයින් වෙලා යනවා. බාහිර ලෝකේ ද්‍රව්‍ය වස්තුන්ට සම්මත තියාගෙන සම්මතයේ කැටි කරලා අරගෙන ආත්ම වශයෙන් ගත්තොත් ඒ විදිහට මගේ කියන එක අයින් කරගන්න බෑ. මගේ කියන එක අයින් කරගන්න සත්‍යයටපත් වුණාට පස්සේ එයාට සත්තම පුටුවත් එකයි ලී පුටුවත් එකයි එයාට ප්‍රශ්නයක්. එයා එතන නෑ. එන රහතන් වහන්සේ මැස්සත් තනඇතිරියක් පත් කරලා ඇසුරු කරන වාසය කරනවා කිව්වේ මැසේ ඉන්නවා කියන එක නෙමෙයි. උන්වහන්සේට සතරම් පුටුවත් මැස්සක් වාගේ. තනඇතිරියක් පත් කරලක් වාගේ. ලී පුටුවත් එච්චරයි. කුසේ එකත් එච්චරයි පහත එකත් එච්චරයි උන්වහන්සේ ලෝකේ ප්‍රශ්නයක් නෑ. උන්වහන්සේ දෘෂ්ටි අත්හැරලා ඉන්නේ. උන්වහන්සේ යමක ඉඳ ගන්න ප්‍රයෝජනයක් තියෙනවා නම් එච්චරයි ගන්න. ඉඳ ගැනීමේ අවශ්‍යතාවය නිසා ඉඳ ගන්න එක ගන්න. උන්වහන්සේ ඉතිහාය පිට දෙන්න යමකට උන්වහන්සේ පිට දෙන්න යමක් තිබුණා ඒ ඇති. ඒ ප්‍රයෝජනේ බැලුවා. ওই සීමාව ඉක්මවන්නේ. අනික් අය තමයි ওই සීමාව ඉක්මවලා ලස්සන ඒවා කරන්නේ බාහිර දෘෂ්ටියෙන් අල්ලාගත්ත නිසා. අන්නේ දෘෂ්ටි බෙදහැරලා මගේ යන දෘෂ්ටිය බෙදහරින්න තමයි බාහිර ලෝකේවත් කල්ලා ඉඳලා ඉදිරිය බලන්න කිව්වේ. වෙන් කරපුවාම ওই බාහිර දෘෂ්ටියෙන් බලාපොරොත්තු වටනා දේ එතන තිබුණාද? නැත්නම් බැඳිලා තියෙන දෘෂ්ටිය මායා දර්ශනයකටද? අන්න ඒක දැක ගන්න. ඒකටයි බාහිර දේවල් වෙන් කරලා බලන්න. දහක් පලක් ගත්තත් වෙන් කරලා බලන්න. වෙන් කරලා බලනකොට දකින්නවා විභජ්‍යවාදී කි බෙදා බැලන්න කිව්වේ ඕකයි. ඒතකොට දකින්නවා අභ්‍යන්තර බාහිර සීල තැනකම තියෙන්නේ මායා දර්ශන මායා සම්මත. මේ මායාවන්ගේ බැඳිලා තමයි ලෝක සත්‍යෝ ඇලුම් කරන්නේ ගැටෙන්නේ. අයිති කරගන්න හදන්නේ ආසා කරන්නේ, වික්ෂිප්ත කරන්නේ. ඇලීමට ගැටීමට මුලා වෙනවා කියලා ඒක දකින්නවා එතකොට.